ලක්මාලි මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමින් වහන්සේ මම මුලින්ම අහන්න හිටිය ප්‍රශ්නේ දැන් පළවෙනි ප්‍රශ්නට ඔබ ඔබ වහන්සේ හොඳටම උත්තර දුන්නා ඒත් මම හිතුවා ඒක තව දුරටත් අහන්නම් කියලා මොකද ගොඩක් වෙලාවට කතා කරනකොට මට තේරුම් අරන් තියෙන දෙයක් තමයි තෘෂ්ණාව තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ පහළ පුරුකක් අවිද්‍යාව ඉහළ පුරුකක්නේ ඒ ගොඩක් වෙලාවට ඒ ඒ ඒ නිගමනයේම වැරදි. මොකද ඉහළ පහළ කතාවක් නැහැ. අපි පටිච්චසමුප්පාද කතා කරනකොට අපිට ඕනනම් තණ්හාවෙන් පටන් ගන්න පුළුවන්. ඕනනම් අවිද්‍යාවෙන් පටන් ගන්න පුළුවන්. අවිද්‍යාවෙන් පටන් අරන් තියෙන්නේ මේක පාදක වෙන ප්‍රධාන සාධකයක් නිසා විනා ඒකෙන් පටන් ගත යුතු නිසා නෙමෙයි. ඒ නිසා මේක ඉහළද පහළද කතාවක් නෑ. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ධර්මයක් එක්ක තමයි අපිට ඒක කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඒ අදහස ඉඳගෙන අපි කතා කරමු. එහෙසන් මම ඒක ඒක මම ඒක ගොඩක් අහලා තියෙන නිසා ඒක මෙතන කියන්නම් කියලා හිතුවේ. ඒ කියන්නේ තණ්හාව අවිද්‍යාව මත යැපෙනවා. තණ්හාවෙන් අවිද්‍යාවෙන් තණ්හාව පෝෂණය වෙනවා. ඒ මට්ටමේ ඔව් අන්‍යෝන්‍ය වශයෙන් ඒ නිසානේ මේක භව චක්‍රයක් කියන්නේ සංසාර චක්‍රය කියන්නේ හැම තිස්සෙම මේ ධර්ම එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. අකුසලය අකුසලයට ප්‍රත්‍ය වෙනවා කුසලය කුසලයට ප්‍රත්‍ය වෙනවා කුසලය අකුසලයට ප්‍රත්‍ය වෙනවා අකුසලය කුසලයට ප්‍රත්‍ය වෙනවා ඔක්කොම නාමයේ රූපයට රූපේ නාමයට ඒ නිසා මෙතන රේඛීය බවක් නෙමෙයි මේකෙන් පටන් අරන් මේකට කියන කතාවක් නෙමෙයි හැම විටම මේක ජාලයක් වගේ චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා කොතනින් පටන් ගත්තත් අවසානයේ සියල්ලත් එක්කම බැඳී යනවා එතකොට ස්වාමින් වහන්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා එතන මූ ඒ ඒ පුරුකෙමෙදිම තමයි දුක්ඛ ස්කන්ධය කියන එක හේතු වෙන්නේ නේද ස්වාමී. ඒක එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාව නිසා ජරා මරණ ඒ ඒක ඔබ වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ? ඒ කියන්නේ දැනට අපට ජනිත වෙලා තියෙන පංචස්කන්ධේ ජනිත වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසානේ. අපට අපට පෙර භවයේ මැරෙනකොට අපේ නාම රූප ධර්ම ටික නිරුද්ධ වුණා. ඉතින් එතනින් මේක ඉවර වෙන්නේ නැතුව ආයේ හටගත්තේයි භව තණ්හාව නිසා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා චතුරාර්ය සත්‍යයේදී මේ දුක්ඛ ස්කන්ධය උපද්දවන්නේ තණ්හාවෙන්. හැබැයි තණ්හාව ඇති උනේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ නිසා යටින් තියෙන ධර්මය අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරේ නැතිනම් තණ්හාව දුරු කරන්න බෑ. තණ්හාව තමයි සක්‍රිය කාරණේ. ඒක තමයි ප්‍රධාන ප්‍රධාන ධාරාව. හැබැයි ප්‍රධාන ධාරාව ඒ විදිහෙන් පවත්තන මූල මූලික මූලය තමයි අවිද්‍යාව කියලා. ඒතර අවිද්‍යාවෙන් අර ධාරාව පෝෂණය වෙනවා. ඒ ධාරාව නිසා අවිද්‍යාව. දැන් අපි හිතමු ගහක ප්‍රධාන කොටස මොකක්ද? මුලද? නැහැනේ. ප්‍රධාන කොටස කඳ, අතු, ගෙඩි ඒවා. හැබැයි ඒක පවත්න්නේ මූලය. එතකොට මේ මූලය වැඩිපුර යටට යටට ගිහිල්ලා සම්පූර්ණ පොළව සිසාරා පැතිරෙන්නේ මොකක් නිසාද? ගහ වැඩෙන ප්‍රමාණයට. ගහ වැඩෙන ප්‍රමාණයට මුල් දුවනවා, මුල් දුවන ප්‍රමාණයට ගහ වැඩෙනවා. අපි ගහ හැටියට කතා ගන්නෙ මොල් ටික නෙමෙයි. ගහ හැටියට කතා කරනකොට කතා කරන්නේ කඳ, අතු, කොළ, ගෙඩි ඒ ඒ ටික ගැන ප්‍රධාන වශයෙන් කඳයි අතු ටිකයි ගහ කියලා කතා. හැබැයි ඒ ගහ වැඩෙන්නේ මූලයෙන් ඊට පස්සේ ඒ මූලය කොච්චර දුරට පැතිරෙනවද කියලා තියෙන්නේ <laughs> ගා වැඩෙන ප්‍රමාණයත් එක්ක. අන්න ඒ වගේ තමයි අවිද්‍යා මූලයයි තණ්හා ප්‍රවාහයයි ක්‍රියාත්මක වෙන්නේ.